ශ්‍රද්ධාවන්ත පින්වතුනි දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිකල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. සංසං ඒකං සම්මිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ ප්‍රතිපටිනිස්සග්ගෝ සංහස්සයෝ විරාගෝ නිරෝධෝ නිපාන විලංගු පිටින් අතහැරීම අතහැර ගැනීම සංහාව ක්ෂය කිරීම නොවැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානයි අතිපූජනීය මහා උපාධ්‍යාය මහා නිපාණන් වහන්සේ ප්‍රධාන කරුතර යෝගාවචර මහා සංඝරත්නයේ නමතරයි නිබ්බාන යන මාතෘකාවට තේකවත් වනු ලබන දේශනා මාලාවේ 19 වෙනි දේශනාවයි මේ. සෞපාදිශේෂා නිබ්බාන ධාතු, අනුපාදිශේෂා නිබ්බාන ධාතු යන පද දෙක පිළිබඳ විවරණයක් අපට ගියවර දේශනාවේ අදහරියේදී ආරම්භ කළා. ඉතිවිත්තක පාළියේ දුකනිපාතයෙන් උපුටාගත් එක්තරා සූත්‍රයකුයි අපි ඒකට මූලාශ්‍රය කරගත්තේ. ඒකම සූත්‍ර වලින් මතු කරගත්තේ එක්තරා උපමාවක් ආශ්‍රයෙන් අපි පැහැදිලි කළා මේ මේ කියන නිබ්බාන ධාතු දෙක ඇත්ත වශයෙන්ම නිබ්බාන යන පදයෙන් කියවෙන නිවීමෙහි අවස්ථා දෙකක් පෙන්눔 කරන බව. දැන් බොහොම විශාල වශයෙන් දැල්වෙන බොහොම බලවත් දැල්වෙන ගින්නක දැල්වෙමින් තිබුණු ගින්නකට අමුතුවෙන් දර එකතු කිරීම නතර කළාම ඒ ඒ ගිනිදර සංසිඳිලා කලින් මේ ගිනි ඇල්ලු දරකෑලි පදන පමණක් ගිනි අඟුරු වශයෙන් නිවෙමින් පවතිනවා. යම් කිසි අවස්ථාවක් ගියාට පස්සේ වෙලාවක් ගියාට පස්සේ ඒවත් නිවිලා අඟුරු බවට පත් වෙනවා. දැන් මේ රහතන් වහන්සේ පිළිබඳ තත්වයේදී අපිට කියන්න වෙන්නේ ඒ උපමාවයි මේ උපමාවන්මයි අපිට තෝරගන්න වෙන්නේ මේ සෞපාදිකේසානිබ්බාන ධාතු අනුපාදිකේසානිබ්බාන ධාතු කියන ප්‍රතිදේශ. රහතන් වහන්සේ ජීවමානව සිටියේදී අර උපාදානයෙන් හිත මුදාගත්තු නිසා උපාදාන කියලා කියන්නේ දර තමයි. මේ දර මේ උපාදාන අමුතු උපාදානයන් සිටිතේ නේදන නිසා ඒ රාග ද්වේෂ නිදල් හටගන්නේ නැහැ ඒ సంతානේ. නමුත් අර උපාදින්න වූ කය පරිහරණය කරනකා මේ ශරීර කූඩුව පරිහරණය කරනකා යම් යම් කායික දැවිලි දැවිලි මනාපමනාප සැප දුක් විඳන ආදිය වලට හේරහතන් වහන්සේ භාජනය වෙනවා. ඒ කොයින්දනේ දේවල් ආවත් ඒ සිත රහත් සිත නිවෘතික රාග ද්වේෂ මෝහ ඒ ගිනිදල් හට නොගන්න නිසා. අන්න ඒ අර්ථයෙන් රහතන් වහන්සේ ජීවමානව සිටියදී ඒ විඳින தත්වය එදිනදා ජීවිතයේදී පංචේන්ද්‍රියයන්ගෙන් අරමුණු වර්ගයෙන් ගන්න අවස්ථාවවල තිබෙන தත්වය කෞපාදිශේසා නිබ්බාන ධාතුවයි. රහතන් වහන්සේගේ ආයුෂ කෙලවර වන අවස්ථාවේදී ජීවිතය කෙලවර වන අවස්ථාවේදී මේ උපාදින්න කායත් අතහරින්න වෙනවා. අන්නේ අවස්ථාවේදී මේ කයින් මේ සිත මුදා ගැනීම වශයෙන් කෙරෙන්නේ අන්න අර ඒ අවස්ථාව තමයි අනුපාදිශේෂ පරිනිබ්බාන ධාතුවට පිටිනවන් පාන අවස්ථාව. ඒ උපාදින්නත් අතහ උපාදින්න වූ කයත් අතහැරෙනවා. මේ කාරණේකෙන් සඳහන් වෙන ධාතාව අර අප කලිනුත් උපුටාගත් වර නාද සූත්‍රය අංගුත්තර නිකායේ ඡත්ත නිපාතේ නාද සූත්‍රයේ සඳහන් වෙන ධාතාවක්. දීතරාගෝ දීත දෝසෝ දීතමෝ අනාසවෝ ශරීරං විදහං නාගෝ පරිනිද්දිස්සති අනාසවෝ පහතල රාගය ඇති පහතල ද්වේෂය ඇති පහතල මෝහය ඇති අනාශ්‍රව වූ නාදෝ කෙලව ගන්නේ රහතන් වහන්සේ ශරීරං විදහං ශරීරය අතහරින්න අනාශ්‍රව පිරිනිවන් පාන්නේය ශරීරය අතහරින්න අනාශ්‍රව පිරිනිවන් පාන්නේය එතකොට සෞපාදීස නිබ්බාන ධාතු අනුපාදීස නිබ්බාන ධාතු කියන වචන දෙක ඒ විදිහට හැකලින් කලකා ගත්තත් ඊට වඩා අමාරු ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් වෙනවා මේ කියලාපු නිබ්බාන ධාතු දෙක චිත්ත සම්නික වශයෙන් සම්ප්‍රදාය කියලා කියන හඳුන්වීමේ අර්ථය කුමක්ද කියන එක. දිස්ගම්මික කියලා කියන්නේ මේ ජීවිතයට අදාළ. සම්ප්‍රදායික කියන්නේ මරණින් මතු. එතකොට සෞපාදීස අනිබ්බාන ධාතුව දිස්ගම්මික වශයෙන් අනුපාදීස අනිබ්බාන ධාතුව සම්ප්‍රදායික මරණින් මතු උත්සයක් ඇටියටත් දැක්ීමේ අදහස තුනක්ද. දැන් සාමාන්‍යයෙන් කර්මය ගැන කතා කරනකොට නම් අර විස්සගම්මික සම්ප්‍රාය කියන පද දෙක අනුව අපිට බොහොම පහසුයි තේරුම් ගන්න. ඒ කියන්නේ මේ ජීවිතයේදී කියන මුදින් ඒ කර්ම විපාක සම්බන්ධයෙන් හිමත් කියනවා ඊළඟට මරණයන් මතු විඳින විදිහ. නමුත් මේ විදිහටම තේරුම් ගත්තොත් නිබ්බාණය පිළිබඳව අපිට අපිට නිගමනය කරන්න වෙනවා ජීවත්ව සිටින අවස්ථාවේ විඳින නිවන් සැපයකුත් මරණයන් මතු විඳින නිවන් සැපයකුත්. නමුත් මෙහෙම නිගමනයක් ධර්මානුකූල වන්නේ නැතිමත් නිසාද බුදුරජාණන් වහන්සේ නිතරම අවධාරණය කරනවා මේ නිර්වාණය කියන ප්‍රත්‍යක්ෂය මේ ජීවිතයේදී මඟ ලබන අංග සම්පූර්ණ ප්‍රත්‍යක්ෂයක් කියලා. ආයි මරණින් මත්තට ඉතුරු වෙන්නේ නැහැ යමක්. ප්‍රත්‍යක්ෂ කරගන්න. මේ ජීවිතයේදීම ලබන ප්‍රත්‍යක්ෂයක් හැටියටයි දිත්තේ ධම්මේ ආදී වශයෙන් නිතර අවධාරණය කරනවා සංදිත්තිකා කාලිකාදී පද. එතකොට මෙතෙන්දී අපිට කියන්න වෙන්නේ මේ නිබ්බාන පිළිබඳව කතා කරනකොට දිත්ත ධම්මේක සම්ප්‍රාය කියන පද තෝරගන්න තෝරන් තේරුම් ගන්න වෙන්නේ මේ ජීවිතයේදීම ලබන යම්කිසි අංග සම්පූර්ණ ප්‍රත්‍යක්ෂයක දෙවංශයක් දැක්වීමට මේ පද දෙක යොදාගෙන තිබෙන බව. මේ කියන්නේ මේදී සැකයෙන් අපිට මේක හඳුන්වන්න පුළුවන් මෙතෙන්දී මේ කාරණය තවත් පැහැදිලි කරනවා නම් මේ ජීවිතයේදී රහතන් වහන්සේ අත්දකින නිවීම මරණින් මත්තට සහවුරු බව නිසකව දැන ගැනීම තමයි කල්පදාම නිසකව දැන ගැනීම තමයි මේ අනුපාදයේ නිබ්බාන ධාතුව කියන එකෙන් හැඟෙන්නේ. එතකොට මෙතන අපි දැන් කිව්වා මරණින් මතු ප්‍රත්‍යක් පිළිබඳව කල්පදාම නිසකව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ගැනීමක් ගැන. මේක බැලුවම පරස්පර විරෝධී කියමනක් වගේ. මරණින් මතු තත්ත්වයක් කොහොමද ප්‍රත්‍යක්ෂ කරගන්නේ? මේ ප්‍රශ්නයක් කෙනෙකුට ඉගෙන් හඳනගිනවා. අනේ ඒකට හොඳ පිළිතුරක් අත හමු වෙනවා මජ්ක්‍ධිම නිකායේ ධාතු භංග සූත්‍රයේ එක්තරා ඡේදයකින් බුදුරජාණන් වහන්සේ කුක්කුසාති ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරන මේ ධර්ම විග්‍රහය වලින් එක කොටසක් කියනවා මෙන්න මෙහෙම. "සේයඛාපි බික්කු තේනංච පටිච්ච වත්තිංච පටිච්ච තේනප්පදීකෝ ඡායති තස්සේව තේනස්සච වත්තියායට පරියාදාන අඤ්ඤස්සච අනුපාහාරා අනාහාරෝ රූපායි යති ඒවනේ කෝවිකු කායපරියන්තිකං වේදනං වේදියමානෝ කායපරියන්තිකං වේදනං වේදියාමිති පදානාති ජීවිත පරියන්තිකං වේදනං වේදියමානෝ ජීවිත පරියන්තිකං වේදනං වේදියාමිති පදානාති කායස්ස වේදා උත්සං ජීවිත පරියාදාන ඒව සබ්බ වේදිතානි අනභිනන්දිතානි සීති භවිස්සං සීති පජානාති එහෙනම් මේ හේතුවේ තේරුම මේ මේ පුත්‍රයාත් සංඝහන්සේ ආමන්ත්‍රණය කරන්නේ මහණ කියලා භික්ෂුව යම්සේ මහණ තෙල්ද පහන් වේද නිසා තෙල් පහනක් දැල් වේද ඒ තෙලෙහිද ගැටිහිද අවසන් වීමෙන් අනිත් තෙල් ගැටි ආදියක් නොලැබීම නිසා ආහාර නැතිව ඒ තෙල් පහන නිවි යන්නේද එසේම මේ යම් කිසි විචයක් මේ විමුක්ත වූ රහතන් වහන්සේ පිළිබඳව මේ කියන්නේ කාය පරියන්තිකං වේදනං වේදියාමාන අර කය කය කෙලවර කොටගත් වේදනාවක් නිදින්නේ කය කෙලවර කොටගත් වේදනාවක් නිදින්නේ දැනගන්නේ පිළිකලවර කොටගත් වේදනාවක් තිබින්නේ ඊකාන්තය පිළිබඳ වේදනාවක් දැන මරණ වේදනාවක් නිදින්නේ ඒ වේදනාව බඳු වේදනාවක් නිදින්නේ දැනගන්නේ. කලබිඳී යාමෙන් ජීවිතේ කෙලවර වීමෙන් මැත්තේදී නිහිදීම නිහිදීම සියලු වේදිතය සියලු වේදිතය කුෂ්ණාලයෙන් සතුටු නොවන ලද්දා වූ සිසිල් භාවයට ගැනීමනාහයි දැනගන්නේ. එන්න මෙතන දැනගන්නේ කියන වචනේ විශේෂයක් කියනවා. ඒකයි අනාගත කාලිකව මෙතන කියවෙන්නේ. අනාගත කාලිකව ක්‍රියාපදයක් යොදලා කියන්නේ මේක මේ කලින්ම විසඳව දැනගත්තු කාරණයක් නිසා. රහතන් වහන්සේ ඒ මරණ අවස්ථාවේ ලැබෙන්න කලින්ම දන්නවා මේ සියලුම වේදෙන් කියන් සිතුවිලි වෙනවා කියලා. ඒක ඒ පිළිබඳව හිසකයි. මේ නිසකබල ලබන් ලැබීමට හේතුව රහතන් වහන්සේ අරහත් ඵල සමාධියදීම මේ කියපුන වේදිකයන් සියලු වේදිකින්ගේ වේදිකයන්ගේ සිසිල් වීම පිළිබඳ ප්‍රත්‍යක්ෂය ලැබෙන නිසා. ඒක නිසා තමයි ඒ සිවල් ගාථාදී නිතර සඳහන් වෙන්නේ. සහතන් වහන්සේ ඒ අරහත්ඵල සමාධියේ ලැබූ නිවන් සුවය පිළිබඳව ප්‍රකාශ කරන සීති භූතෝකී නිබ්බන නිබ්බතෝ සීති භූතෝකී නිබ්බතෝ සිසිල් වූයේ දෙනි යෝනේ දෙනි එතකොට වේදිත සියලු වේදිතයන්ගේ සිසිල් භාවය සිසිල් කිරීම පිළිබඳ ඒ ප්‍රත්‍යක්ෂය මෙලොවදීම ලබා ගන්න මේ ජීවිතයේදීම ඒ රහතන් වහන්සේ ලබා ගන්නවා. අනිත් නිසාම තමයි ඒ ප්‍රත්‍යක්ෂය හඳුන්වලා තිබෙන්නේ සූත්‍රවල අනුපාදා පරිනිබ්බාන කියන නම. දැන් මෙතන එකපාරට වෙනසක් වෙනවා. අපි අර කතා කරන්න සංගතේ අනුපාදිශේෂ පරිනිබ්බාණය ගැන. දැන් මෙතන කියවෙනවා අනුපාදා පරිනිබ්බාන. අනුපාදිශේෂ පරිනිබ්බාණය කියන්නේ රහතන් වහන්සේගේ ජීවිතය කියලා කරන අවස්ථාවේ. අර උපාදින්න වූ කය සම්පූර්ණයෙන්ම අතහරින අවස්ථාවේ. නමුත් අනුපාදා පරිනිබ්බාණ කියන්නේ අරහත්ඵල සමාධියමයි. ඒකට නොයෙකුත් වචන අපිට මේ සෞඛ්‍ය දේශනවලදී හමුවන අනුපාදා විමුක්ඛෝ කියලා කියනවා. ඉතින් මෙතන අනුපාදා පරිනිබ්බාණ. ඒකට පරිනිබ්බාණ වචනය මෙතන අනුපාදා කියලා කියනවා. ඒ කියන්නේ උපාදානයන්ගෙන් තොර පිළිගැනීම මේ මේ ජීවිතයේදී ප්‍රත්‍යක්ෂ කරගන්නවා රහතන් වහන්සේ. ඒ අරහත්ඵල සමාධිය. ඒ නිසා තමයි දැන් ඔය රත්විනිත සූත්‍රයේම සරියුත් ස්වාමීන් වහන්සේ අසන වපුන්න මන්තානි පුත් ස්වාමීන් වහන්සේගෙන් කුමක් සඳහාද මේ බ්‍රහ්ම බඹසරවත් භාග්‍යතුන් වහන්සේ දෙක බඹසරවත් විසින් වසන්නේ කියලා. ඒ අවස්ථාවේ කුන්න මන්තානි පුත් ස්වාමීන් වහන්සේ දෙන පිළිතුරු අනුපාදා පරිනිබ්බානත්තං සෝආවුසෝ භගවති බ්‍රහ්මචර්යං උස්සති. අනුපාදා පරිනිබ්බාණය සඳහායි මේ බ්‍රහ්මචර්ය වාසය කරන්නේ භාග්‍යතුන් වහන්සේ වෙත. ඉන්හකින් මේවා මේ ජීවිතේ කෙලවර කරගන්නේ කියන එක. මෙතන කියන්නේ මේ අර නිර්වාණ අවබෝධය නේ නිර්වාණ ප්‍රත්‍යක්ෂය. එතකොට මේ අනුපාදා පරිනිබ්බාන කියන්නේ ඒ ජීවිත කාලය තුළදීම රහතන් වහන්සේ ලබන අසත්ඵල සමාධියෙන් අර වේදින් වේදින් සිල් කර ගැනීම පිළිබඳ ඒ ප්‍රත්‍යක්ෂය. ඒකම හඳුන්වන සමාර්ථයන් වල නිරුපති කියන වචනේ. මෙන්න මෙතනත් තියෙන පොඩි ගැටලුවක් මක්නිසාද මේ පසු කාලයක ව්‍යවහාරයට ඇවිල්ලා තියෙන නිරුපති හේත කියලා. පදයක්. ඒක අර අනුසාධිතේත කියන වචනේ බලාගෙන හදාගත්තු එකක් වගේ පේනීමක් නිසාද සූත්‍රවල කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ නිරුපදීයක පරිනිබ්බාන කියලා එකක්. සඳහන් වන්නේ නිරූපදී නිරූපදී නිරූපදී නිරූපදී ධම්මං ආදී වශයෙන් සඳහන් වෙන්නේ අර කියපේ අරහත් ඵල සමාධියම. දැන් අපි කලින් අවස්ථාවලත් අපිට හමු වුණ දාස්තාවක් කායේන අමතං ධාතුන් කුසීත්වා නිරූපදී උපදීපටිනිච්ඡාං කච්චිදස්වා අනාතෝ දේශේති සම්මා සම්බුද්ධෝ අසෝකං ඉරදං පදං ආදී වශයෙන් කයින් මේ අමෘත ධාතුව නම් නිරූපදී නම් වූ අමෘත ධාතුව ස්පර්ශ කරලා සියලු උපදීන් අතහැර ගැනීම ප්‍රත්‍යක්ෂ කරගෙන බුදුරජාණන් වහන්සේ මේ නිශ්ශෝකී වූයේ නිර්වාණය පිළිබඳව දේශනා කරනවා. ඒකට ඒ දේශනා කරන්න නම් ජීවත් වෙන්න ඕනේ. එතකොට මේ නිරුක්ති කියන එක යොදලා තියෙන්නේ සූත්‍රවල අර කියපු අර අරහත් ඵල සමාධිය තමයි. අර අනුපාදා පරිනිබ්බාන, අනුපාදා විමුක්ක, නිරුක්ති ආදී පදවලින් එතකොට හඳුන්වන්නේ ඒ කියපු අර වේදිකෙන්ගේ සිල් භාවය පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යක්ෂයක්. ඒක තවත් හොඳට පැහැදිලි වෙනවා සංවිතනිකාවේ වේදනා සංයුක්තිය. බොහෝ අවස්ථාවල මේ නිර්වාණය ඒ එක් එක් ශීර්ෂය යටතේ ඉදිරිපත් කරනවා. වේදනා ශීර්ෂයෙන් ඉදිරිපත් කරනවා අර වේදනා සංයුක්තිය. එතෙන් කියනවා මෙන්න මෙහෙම සමාහිතෝ සම්පජානෝ සතෝ බුද්ධක ශාවකෝ වේදනාච ප්‍රජානාති වේදනානං සම්භවං යත්තේසා නිරුද්ධංති මග්ගං කය දානිනම් වේදනානං කයා භික්ඛු නිච්ඡාතෝ පරිනිබ්බුතෝ ඒ කියන්නේ රහතන් වහන්සේ ඒ අර අවබෝධයේ අරත්තේ පිටා සම්බන්ධ අවබෝධයේ වේදනාව මොකද වේදනා ශීර්ෂයෙන් ඉදිරිපත් කරනවා වේදනා ශීර්ෂයෙන් ඉදිරිපත් කරනවා කියන්නේ වේදනාවට මුල් තැන දීලා ඒ අර්ථ සර සමාධිය මෙතෙන්දී විස්තර කරන්නේ එතකොට සමාහිතෝ සම්පජානෝ සතෝ බුද්ධත සාරකෝ සමාධිමත් වූ සති සම්පජානයේ යුක්ත වූ ඒ බුද්ධ ශ්‍රාවක තෙම වේදනාති පජානාති වේදනාව දැනගන්නවා සම්පූර්ණ පරිඥාව අවබෝධ අවබෝධය ලබා ගන්න වේදනාවන්ගේ ස්වභාවය පිළිබඳ වේදනාති පජානාති වේදනානංච සම්භවං වේදනාවන්ගේ ප්‍රභවයක් තේරුම් ගන්නවා හට ගන්න ආකාරය ඊළඟට ලක්ෂකේසා නිරුද්ධන්ති යම් තැනක මේ වේදනාවන් නිරුද්ධ වෙනවද? ඒ කියන්නේ අර අවේදිත සුඛය වන නිර්වාණය. නිර්වාණය. යක්ෂකේසා මේ වේදනාව යම් තැනක නිරුද්ධ වෙනවද? එයත් මග්ගන්ත ක්ෂය දානින. මේ වේදනාවන්ගේ ක්ෂය වීම පිළිබඳ ඒ ක්ෂය වීම කරා යන මාර්ගය. මෙන්න මේ හැම එකක්ම එතකොට අවබෝධ කරගන්නවා කියන එක. මග්ගන්ත ක්ෂය දානින. ඊළඟට වේදනාවන් ක්ෂය අධික්කු නිච්ඡාතෝ පරිහිදුතෝ. මේ වේදනාවන්ගේ ක්ෂය කිරීම නිසා ඒ රහතන් වහන්සේ නිච්ඡාතෝ තෘෂ්ණා කියන කුසගින්නෙන් කුසගින් නැතිව පරිණිබුත පිරීමටපත් වෙනවා. මෙතන පරිණිබුත කියන්නේ ඒකට ඒ මරණය නෙවෙයි. ඉතින් මේ අපිට තේරෙනවා මේ පරිණිබුත කියන වචනය සූත්‍රවල ඉඳලා තිබෙනවා ජීවමාන රහතන් වහන්සේ පිළිබඳව. මේ පස්තන වෙන අටුවාවල යම් කිසි විශේෂයක් පෙන්වු කරනවා ජීවමානව සිටේ රහතන් වහන්සේට සිදුවන්නේ කිලේශ පරිණිබාණයයි මරණ අවස්ථාවේදී ඒ පිටිනිවන් පාන කියලා වචනේ ආවස්නේ දැන් කාලේ යොදන අවස්ථාවේදී ඇත්ත සිදුවන්නේ ස්කන්ධ පරිණික වාණය කියලා. නමුත් එහෙම වෙනසක් සූත්‍රවල යොදලා නැහැ. යම් කිසි හේතුවක් නිසා. අර විදිහට වෙනසක් කරන්න සිද්ධ වුණේ පරිණිපාන කියන වචනේ මූලික අර්ථය ටික ටික ගෙවි යන්න පටන් ගත්ත නිසා. මේක සිත පිළිබඳ තත්ත්වයක් බව. පිරිණීම කියන එක සිත පිළිබඳ තත්ත්වයක් බව කල්යාමදී මේ ඒ අදහස යටපත් වුණ බවයි පෙනෙන්නේ. ඒක නිසා දැන් මේ කාලේ පරිනිබ්බාන කියන වචනේ ඇහෙනවත් එක්කම එකපාරට මතක් වෙන්නේ රහතන් වහන්සේගේ හරි බුදුරජාණන් වහන්සේගේ හරි අවසාන අවස්ථාව. ඔන්න මොන තත්ත්වයක් තියෙනවා මේ පරිනිබ්බුත. නමුත් සූත්‍රවල අර පිරිනිවීම මේ රහතන් වහන්සේ මේ මේ අරහත්ඵල සමාධියේදී පැහැදිලි වුණ වන ප්‍රත්‍යක්ෂයක්. ඒකකොට අන්න ඒක නිසා තමයි අර අර අපි අර ධාතු විභංග සූත්‍රයේ උපුටා දක්වපු ඡේදයේ සඳහන් වන්නේ සත්‍ය ඉදේව වික්‍රේ සබ්බ වේදිතානි අනබිනන්දිතානි කීති භවිස්සanti මෙහිදීම ඒවා සිසිල් වන්නා කියලා දැනගන්නවා ඒ ඒ ඥානය තිබෙනවා. ඒ දැන ගැනීමම තමයි එතන වැදගත් වන්නේ. ඒ කියන්නේ නිසක වෙනවා මරණ අවස්ථාවේදී මට පුළුවනි මෙන්න මේ විදිහට වේදනාවන්ගේ සීතිභාවය පිළිබඳ ප්‍රත්‍යක්ෂයක් මගින් මායя පරද්දා. ඒ වගේම අර ජීවිත පරියන්තිකන් වේදනන් කියලා අර ඒදී සඳහන් වුණේ මේ කියපු මේ මරණ වේදනාවේදී මේක ඉදිරිපත් කරගන්න පුළුවන් බවයි. ජීවිත පරියන්තික වේදනාවාවත් ඒ ජීවිතය කෙලවර වෙන අවස්ථාවේ මරණ වේදනාවත් ඒ අවස්ථාවේදී රහතන් වහන්සේ ඉදිරිපත් කරගන්නේ මෙන්න මේ කියආපු මේ අරහත් ඵල සමාධිය. අන්නේ අර්ථයෙන් තමයි මේකට අකුප්පාචේතෝ විමුක්ති කියන්නේ. අකෝපිය අපිට දීප අවස්ථාවක මේ මේ කියන විස්තර කරන්න සිද්ධ වුණා. අකුප්පාචේතෝ විමුක්ති කියලා කියන්නේ සංචර නොවන, සසල නොවන, කම්පා නොවන විදිහේ චේතෝ විමුක්තියක්. අනිකුත් ලෞකික චේතෝ විමුක්ති හැම එකක්ම සංපා වෙනවා මරණ වේදනාව. බරපතලම මරණ වේදනාව. නමුත් මේ අසුත්පාචේත විමුක්තිය මේ අරහත් ඵල සමාධියදී ලැබෙන නිර්වාණ ප්‍රත්‍යක්ෂය මේ වේදනාවේ සීති භාවය පිළිබඳ ප්‍රත්‍යක්ෂය ඒක සංපා වෙන්නේ නැහැ. අන්න ඒ ඒ ඒ අසුත්පාචේත විමුක්තිය තමයි රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේම ඒ මරණ ජීවිතය කෙලවර ඒ මරණ අවස්ථාවේදී ඉදිරිපත් කරගන්නේ. මායя ඒක උදුර ගන්න වෙන අවස්ථාවේ ඉදිරිපත් කරගන්නේ ඒකයි. දැන් එතකොට අපිට මතක් කරගන්න පුළුවන් අපි අර ඉතිඋත්තකයෙන් උපුටා දක්ුවේ දීර්ඝ සූත්‍රයේ අද ගාථාව. "යේ ඒක සංඥාය පදං අසංඛතං විමුක්ත චිත්තා භවනිත්‍ය සංඛයා තේ ධම්මසාරාදිගම කය රතා සහන්සුතේ සබ්බ භවානි සාදීනෝ." ඒ ගාථාවේ අර්ථය මේක ටිකක් සමහර විට කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන් ඉති ගාථාවක්. මොකද මේ නිර්වාණ ධාතු දෙක පිළිබඳව සඳහන් ඡේදයක අගතම එන ගාථාව මේකයි. මේ ඒක සංඥාය පදං අසංකතං යම් කෙනෙක් මේ අසංකත පදය පිළිබඳ හොඳ අවබෝධ හරියට තේරුම් අරගෙන විමුක්ත චිත්තා භවනිති සංඛය භවනිති නම් තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් විමුක්ත චිත්තත්තාහෝ මිදුණුවා මිදුණා වූ සිත්ත්තා වූ අන්න එතනින් මේ කියවෙන්නේ සෞපාදිශේෂ නිබ්බාන ධාතුවයි මේ එකම එකම ගාථාවේ ඒ දෙවෙනි පදයෙන් කියවෙන්නේ සෞපාදිශේෂ නිබ්බාන ධාතුව ඊළඟ පද දෙකේ කියන්නේ තී ධම්මසාරාදි ගම කේ රත ධම්මසාර කියන එක අටුවාවේ බවයක පිළිගන්නවා. ධම්මසාර කියලා කියන්නේ අකුප්පාදේතු විමුක්තියයි. දැන් අපි මේ කතා කරන අකුප්පාදේතු විමුක්තිය තමයි මුළු මහත් ධර්මයේම සාරය, හරය. ඒක නිසා ඒකට ධම්මසාර කියලා කියනවා. මේ ධම්මසාරයේ ධම්මසාරය පිළිගන්න ලබා ගැනීම නිසා මේ අකුප්පාදේතු විමුක්තිය ලබා ගැනීම නිසා මේ ධම්මසාරාදී ගම හරේ රස. මෙතන මේ ක්ෂය කියලා කියන්නේ අර වේදනාක්ෂය. අර වේදනානම් කය අභික්ඛු නිච්ඡාදෝ පරිනිබ්බුතෝ කියලා මේ දැන් ටිකකට කලින් ප්‍රකාශ කළ ඒ වේදනාවන්ගේ ක්ෂේත්‍රයයි මෙතන මේ කය කියන වචنين තෝරන් තෝරන් මේ තේරුම් ගන්න ඕනේ. එතකොට අර අකුප්පාජේතු විමුක්තිය ලබා ගැනීම නිසා ඒ වගේම කයේ රතා වේදනාවන්ගේ ක්ෂය පිළිබඳව අල්මැත්තා වූ පහන් සුතේ සබ්බ භවානි සාදීනෝ මේ පදයෙන් තමයි මේ සූත්‍රය ඉවර වෙන්නේ. ඒ රහතන් වහන්සේලා පහන් සුතේ ඒ සාදී වූ ඒ සාදී ගුණ ඇති ස්ථිරකාර ගුණ ඇති රහතන් වහන්සේලා පහන් සුතේ සබ්බ භවානි සියලුම භවයන් අතහැරියාහ. ඒ කියන්නේ භව නිරෝධය. මේ කියන්නේ භව නිරෝධ ප්‍රත්‍යක්ෂය රහතන් වහන්සේ දැන් මේකට අපි මේ රහත් අරහත්ඵල සමාධිය නොයෙකුත් නම් වලින් හඳුන්වන්න පුළුවන්. අර භව නිරෝධෝ නිබ්බාණං කියන ඒ හැඳින්වීම අනුව භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය. ඒ භව නිරෝධයම තමයි අසංකත ධාතුව. දැන් අසංකත කියලා කියන්නේ ඒකමයි. භවය සංකත නම් භව නිරෝධය අසංකතයි. උතනයි ඔක වෙනස තියෙන්නේ. එතකොට මේ එකම අසංකත ධාතුවේ දෙපැත්තක් මෙතනින් අපිට පේනවා එකම අසංකත ධාතුවේ දෙපැත්තක් තමයි මේ සෞපාදිහේද පරිනිබ්බාන ධාතු අනුපාදිහේද පරිනිබ්බාන ධාතු කියලා කියන්නේ. සෞපාදිහේද අවස්ථාවේදී විමුක්ත චිත්තයි සිතයි. විමුක්ත චිත්ත නිසා රාග ද්වේෂ මෝහ ගිනිදල් පැන නගින්නේ නැහැ. ගිනි අඟුරු තිබුණාට ගිනිදල් පැන නගින්නේ නැහැ. මක්නිකාද අමුතු උපාදාන දර එකතු වෙන්නේ වීමක් නැති නිසා. ඊළඟට මේ රහිත පිටම නිවන අවස්ථාව ගැන කියනකොට තමයි අර අනුපාදිහේද කියලා කියන්නේ. නමුත් ඒ අවස්ථාව ගැන ඒතර පරිනිබ්බාන කියන වචනේ අපි ගන්න තියෙන්නේ ඒ මරණ අවස්ථාව එන විට සහතන් වහන්සේලා මේ අර මාර්යා එනකොටම මේ මේකටයි ගොඩ වහින්නේ. මේ අකුප්පාජේතෝන් කියන හිත යොමු කරනවා. මේකට හොඳම නිදසුන අපි ඉස්සෙල්ලාම පටන් ගමු බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ මේ මරණයට මුහුණ දුන්න ආකාරය හොඳ ලස්සනට ප්‍රකාශ කරන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ නාහුස්සාත පස්සාසෝ පිටකිට්ඨස සාදීනෝ අනින්ජෝ සම්පින් සම්පින් ආරබ්ධ යම් කාලමකදී මුනි අසල්ලීනේන අසල්ලීනේ අසල්ලීනේන චිත්තේන වේදනං අජ්ජවාසයි අජ්ජෝතස්සේව නිබ්බාණං විමුක්ඛෝ චේතසෝ අහු අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ ආකාරයේ මේ ගාථා දෙකෙන් ප්‍රකාශ කරනවා නාහු අස්සාස පස්සාසෝ චිත චිත්තස්ස සාදිනෝ අනේජෝ සම්පින් ආරබ්ධ යම් කාලමකදී මුනි ඒජානම් වූ තෘෂ්ණාවෙන් තොර වූ ඒ බුද්ධ මුනිවරයා යම් ශාන්තියක් මුල් කොටගෙන කාලක්‍රියා කළේද ඒ සාදී වූ ස්ථිරසිත ඇති ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්වාස ප්‍රශ්වාස නතර විය. ඒකයි මුල් ගාථාය අදහස්. ඊළඟ දෙවෙනි ගාථාය අදහස අසල්ලීනේන චිත්තේන වේදනං අධ්‍යවාදී. අසල්ලීනේන කියන්නේ නොසැඟවුණු සිතින්. නොසැඟවුණු සිතින් වේදනාව දරාගත්තේක. අසල්ලීන චිත්තේන වේදනං අච්චවාසී. සජ්ජෝ තස්සේව නිබ්බාණං විමුක්ඛෝ චේතසෝවං. සම්දමක නිවියාම මෙන්, වින් සම්දමක නිවියාම මෙන් සිතෙහි විමුක්තිය විය. එතන කියන්නේ සිතෙහි විමුක්තිය. ඔන්න ඔතන එතන කරන්නේ ඒකට බුදුරජාන් වහන්සේ පිළිවන්ත හැටි. දැන් මේකේ මේ ගාථාවේ තිබෙන ගැඹුර ඇත්ත වශයෙන්ම ඉතාමත්ම විශාලයි. නමුත් මේක පිළිබඳ අතුවාව දෙන විග්‍රහයේදී එක්තරා පටලැවිල්ලක් ව්‍යාකූලත්වයක් සිදු වුණු බවයි පෙනෙන්නේ. මක් නිසාද? අර වරමිනී ගාථාවේ සඳහන් වෙනවනේ අනේජෝ සම්තිමාරබ්බ යම් කාලමකරීමෝනි කියන එක. ඒ කියන්නේ යම් අනේජෝ සම්ති යම් යම් සම්තිං ආරබ්බ බුද්ධ මුනි කාලයන් අතර කියන එක කියනවා. ඒ කියන්නේ යම් ශාන්තියක් අරභයා බුද්ධ මුනිවරයා කාලක්‍රියා කළේද කියන එක. මේකදී අතුමාව තෝරන්නේ බුද්ධ මුනි සම්පින් ගමිස්සාමීති සම්පින් ආරබ්ධ කාලමකරි කියලා. ඒ කියන්නේ බුද්ධ මුනිවරයා ශාන්තියට යන්නේ නී ශාන්තියට යන්නේ නී කියන අදහසින් සම්පිය ශාන්තිය අරබය කාලක්‍රියා කළේ. දැන් මෙතන මේ එක්තරා විදිහක ක්‍රම විරෝධී බවක් වෙනවා. මොකද දැන් ආරබ්ධ කියන වචනේ අතුවාචාරින් වහන්සේලාම යොදලා තිබෙන්නේ සඳහා කියන අර්ථයෙන් නෙවෙයි. දැන් මෙතන අතුවාවේ මේ අරගෙන තියෙන්නේ සාන්තියට යාම සඳහා බුදුරජාණන් වහන්සේ කාලා ක්‍රියා කළේ. එහෙම ගත්තොත් අර ආරම්භ කියන එක විතර තියෙන සඳහා කියන අර්ථය. නමුත් අතුවාචාරින් වහන්සේලාම ජාතකච්ච කතා, ධම්පදත්ත කතා ආදී ඒ ග්‍රන්ථවල අතුවාවල ඔය ආරම්භ කියන පදය බොහෝ විට යොදන ඔය නිදාන කතා වල පිළිබඳව යම් කිසි කෙනෙකු අරභයා කියලා කියන්නේ යම් කිසි කෙනෙකු සඳහා නෙවෙයි. දැන් අපි හිතමු දෙවියන් තෙරුන් අරබයා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළයි කියලා එහෙම සඳහන් වෙන තැනක් ගැන. ඒ කියන්නේ දෙවියන් තෙරුන් සඳහා දේශනා කළ එකක් නෙවෙයි දෙවියන් තෙරුන් මේ පිළිසෙවත්. සමහර විට දෙවියන් තෙරුන් අපවත් වෙලා ඉවරයි. එතන කියවෙන්නේ දෙවියන් තෙරුන් මුල්පත. එහෙම නැත්නම් යම් කිසි කෙනෙකු හෝ යම් කිසි කාරණයක් මුල්පත දේශනා කර කියන එකයි ඒ ආරම්භ කියන එකේ තේරුම. අරබය ආරම්භය කරගෙන කියන්නේ. ඉතින් එහෙම ගත්තොත් අපිට මේ ධාතාව තෝරන්න වෙන්නේ සූත්‍රයේ අර්ථයට අනුකූලව නම් බුද්ධ මුනිවරයා ශාන්තියට යන්නේ මේ කාලක්‍රියා කලේ කියන එක නෙවෙයි. බුද්ධ මුනිවරයා කාලක්‍රියා කරන්නේ නෙමෙයි ශාන්තියට සිත යෙදී කියන එකයි අපිට ගන්න වෙන්නේ. අතුවාවට අනුව කාලක්‍රියාව මුලට ශාන්තිය පසුවට. නමුත් සූත්‍රාර්ථයට අනුව අපිට පෙනෙන්නේ ශාන්තිය මුලට කාලක්‍රියාව පසුවට. එතන ලොකු ගැඹුරු වෙනසක් පේනවා. අකේතාද අරම ගත්තොත් අර අසුහාවි තෝරන ආකාරයෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ කාලක්‍රියා කළේ අර නිර්වාණ ධාතුවට එකතු වෙන්නේ. ඒ අර්ථය තමයි බොගතන් වල අටුවාවල මතුවෙන්නේ. නොකිය කියන බැරි තැන් වල කියනවා සමහර විචාර ධර්මානුකූලව නමුත් බොහෝ අවස්ථාවල එක්තරා විදිහකට සාස්ෘත වාදයකට නැඹුරු වෙන අන්දමේ සදාකාලික නිර්වාණයක් පිළිබඳ අදහසක් මතුවෙන අන්දමේ ප්‍රකාශන අටුවාවල සඳහන් දැන් මෙතනත් ඒකට ඒ විදිහටයි මේ ආරම්භ කියන එක තෝරලා තියෙන්නේ. ශාන්තියට යන්නේ කාලක්‍රියා කළේ නමුත් අපි මේ මෙතෙක් මේ තේරුවේ කාලක්‍රියා කරන්නේ ශාන්තියට පිට යෙදී කාලක්‍රියා කරන අවස්ථාව වෙනකොට අර ශාන්තිය ඉදිරිපත් කරගන්නවා. ශාන්තිය මුල් කරගන්නවා, පෙරටු කරනවා. ඒක පෙරටු කරනවා මායාවේ බල දිඳිලා. මක් නිසාද වේදනාවන්ගේ සීතිභාවය ලබා ගන්න නිසා. අන්නේ විදිහට ඒකට මෙන්න මේන් අපිට පෙන්නවා මේ අකුත්තා චේතෝ විමුක්තිය වටිනාකම. මේ කියන්නේ අරහත්ඵල අරහත්ඵල සමාධියේ ඇත්ත වශයෙන්ම මෙලොවදීම නිසකවම ලබන ප්‍රත්‍යක්ෂයක්. ඒ කියන්නේ අර ඒකම මෙන්න මේ ප්‍රත්‍යක්ෂය තමයි රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ වගේම රහතන් වහන්සේලා ඉදිරිපත් කරගන්නේ අර මාර්ය පරජ්ජන් පරද්දන්න. ඒක නිසාම තමයි මේ නිර්වාණයට යොදලා තියෙන්නේ වචන සානං දේනං දීපං සරණං සරායනං හේමං අමතං ආදී පද රාශියක් මේ නිර්වාණයට උදලා තියෙන්නේ මේ නිසා. ඒ කියන්නේ මරණ වේදනාව හැමෝයි මරණය හැමෝයි කෙනෙකුට ප්‍රාණ ආරක්ෂාව වශයෙන් පිළිගන්නේ. ගොඩ වෙන්න පුළුවන් දිවයින, දීපං, සාන, ලේන, අතුල් වෙන්න පුළුවන් ලේන, සරණ ආරක්ෂාව, පිහිට ආරක්ෂාව, පරායන, ඒ වගේම හේම ආරක්ෂා සහිත තැන අමතම් කියලා කියන්නේ මෙන්න මේ අර්ථේ. ඒ මර එතකොට මේ අමෘතත්වය බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා මෙලොවදීම ලබන ප්‍රත්‍යක්ෂයක්. මේ ප්‍රත්‍යක්ෂයම තමයි අර මරණ අවස්ථාව ඉදිරිපත් කරන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම පිළිබඳ ප්‍රකාශ කරන ගාථාවක අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ කාලක්‍රියා කිරීම කියන වචනයක් යොදාගත්තේ මොකද කියන එකත් අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා. කාලහතර මේක මේ සාමාන්‍ය ජනයා පිළිබඳ යොදන වචනයක් කාලක්‍රියා කළා කියන්නේ. ඇයි මේ වචනය මෙතන ඉදිරියට තිබෙන්නේ? අර සිත පිළිබඳ විමුක්තිය විමුක්ඛෝ චේතසෝ වහෝ කියලා කියන සිත පිළිබඳ විමුක්තිය මේ මරණය පිළිබඳ අදහසින් වෙන් කර දැක්වීමටයි. අනිත් අය වගේම මේ ශරීරය මේ වෙන වෙනීමක් සිදු වෙන රහතන් වහන්සේලා. අන්න ඒ අදහසට තමයි මේ කාලන් අතර කියන්නේ. කාලක්‍රියාව. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේලායි රහතන් වහන්සේලායි පමණයි මේ කාලක්‍රියාව කාලක්‍රියාවක් හැටියට කරන්නේ. හරියට කාලය ආවම ඒකට කළ යුතු ක්‍රියාවක් හැටියටම කරන්නේ. අනිත් අය ඒකට බයයි ඒකට කැමති නැහැ. එයින් ගැලවෙන්න බලනවා. බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා පමණමයි මේක කාලක්‍රියාව කාලක්‍රියාවක් හැටියටම කරන්නේ. මක්නිසාද? එයා දෙනකොටම ඊටම සූදානම් මේ අකුපාචිත උන්ස ඉදිරිපත් කරගන්නේ. අන්න ඒක නිසා මේ මෙතන ඊටවට ගැටේට වැරදගත්ම කාරණේ තමයි අර අනේද සංසිං ආරබ්බ යම් කාල මතරීමුනි. ඒ පදයෙන් කියවෙන්නේ යම් ශාන්තියක් මුල් කරගෙන ඒ බුද්ධ මුනිවරයා කාලක්‍රියා කළේද අන්න ඒ ඒ ඒ කාලක්‍රියාව පිළිබඳ අනිත් විස්තර තමයි අර මුල් සානිපද වලින් සඳහන් වෙන්නේ. එතකොට මේ මේන් අපිට පැහැදිලි වෙනවා මේ ජීවිතයේදීම විච්ඡ ධම්මිකම ඒ කියන්නේ සම්ප්‍රායික தත්ත්වය අර සම්ප්‍රා ඇත වශයෙන් සම්ප්‍රායික தත්ත්වය කියලා කියන්නේ අර මරණින් නැතු තවත් උත්පත්තියක් නැත භවයක් නැත කියන ඒ භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය මෙලොවදීම රහතන් වහන්සේ ලබා ගන්න මේ අරහත් ඵල සමාධිය. ඒ වගේම අර අමෘතත්වය අනිකුත් හැම ආගමකම අමෘතත්වය මරණින් මත්තටයි තියෙන්නේ. මේ බුද්ධ ධර්මයත් ඒකට සමාන කරොත් සදාකාලික නිර්වාණයක් පිළිබඳ අදහසක් එකතු කරගෙන ඒත් අනිත්‍යගම් වලට යන කලමයි යන්නේ. ඒකට නිත්‍යතාව මේ අර අනිත්‍යතා ධර්මයට විරුද්ධ වෙනවා අනාත්ම ධර්මයට විරුද්ධ වෙනවා. දැන් මෙතන තිබෙන්නේ ඉතින් පිටින්ම ඊට වෙනස් සංකල්පයක් අදහසක්. ඒ මායාවේ බල දිගින ඒ සමාධියකට සිත යොමු කිරීමෙන් ඒ මරණ අවස්ථාව ජය ගැනීම. එතකොට මෙයින් අපිට පේනවා මේ මේ අසංකත ධාතුවේ අංශ දෙකක් දැක්වීමටයි මේ සෞපාදිශේෂ පරිනිබ්බාන ධාතු අනුපාදිශේෂ පරිනිබ්බාන ධාතු කියලා පද දෙකක් යොදලා තිබෙන්නේ. අත්ත වශයෙන් කියනවා නම් ඒ අනු වෙන එකක් තබා මරණින් මතු තත්ත්වය පවා මෙලොව ලබන ඒ නිවීම පමණක් නොවේ මරණින් මතු මේ නිවීම තහවුරු බව මරණින් මතු භවය නිරුද්ධ බව ඒ හැම එකක්ම රහතන් වහන්සේ කලින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන තිබෙනවා. කල් සබාවම ප්‍රත්‍යක්ෂ කරගෙන තිබෙනවා. දැන් මෙතන ඊටම මෙතන තියෙන වැදගත්කම කොයිතරම්ද කියතොත් මේ ලෝකයේ තිබෙන අනිකුත් සාමාන්‍යයෙන් මේ මේ සම්දික්තික සම්ප්‍රායික කියන පද පිළිබඳව කියන විග්‍රහවලට වඩා ඉහි පිටිම වෙනස් මාර්ගයකින් මෙතන මේ බුදුදහම ප්‍රජානන් වහන්සේ මෙතන මේ ධර්ම ඉදිරිපත් කළා කියන්නේ. අපේසාද සාමාන්‍ය ලෝකයා කලකන්නේ කෙනෙකුට නිසකව අධ්‍යක්ෂ කරගත හැකි සම්දික්තික දේ පමණයි. සම්දික්තික කියන වචනේ තේරුමත් මේ ජීවිතයට අදාළ දේවල්. එතකොට ධනෙකුට නිසක වශයෙන්, ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගන්න පුළුවන් වන්නේ සම්දිත්තික දේ පමණයි. සාමාන්‍ය ලෝකයේ පිහිට ඒකයි. සම්ප්‍රායිකදී මරණින් මතු තත්ත්වයක් පිළිබඳව ඒ විදිහට නිසක වෙන්න බැරි නිසාම ලෝකයාගේ සිරිත යම් කිසි ශාස්ත්‍ර කෙනෙකු කෙරෙහි හෝ දේව දෙවි කෙනෙකු හෝ කෙරෙහි විශ්වාස ශ්‍රද්ධාවෙන් ඒ ගැන විශ්වාස කිරීම. මේක කල්පනා කර බලුවාම මේ මේ කාරණේ පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ලෝකයේ ලෝකයාගේ සිරිත මරණයෙන් මතු දෙයක් පිළිබඳව තමන්ට නිසකව ප්‍රත්‍යක්ෂ දැනුමක් නැති නිසා නැති නිසාම මේ මරණයෙන් මතු තත්ත්වය පිළිබඳව ඒ තත්ත්වය පිළිබඳව යම් කිසි කාරණයක් ගැන ඒ දෙවි කෙනෙකු කෙනෙක් එහෙම නැත්නම් ශාස්ත්‍රීය මහන්සිය කෙනෙක් කෙනෙක් ශ්‍රද්ධාවෙන් ඒ ගැන විශ්වාසය තබන මේ මූල ධර්මය මේ තව ටිකක් ඕනනම් පැහැදිලි කරගන්න අපි අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සුමනා වර්ගයේ එන සීනසේනාපතිගේ පොඩි කතාවුවටක් ඉදිරියට ගන්න. මේ ගැඹුරු සූත්‍රාංශයට මේ මේ දාන කතාවක් එකතු වුණාම මේක ටිකක් මේ සහනයකුත් වෙනවා. මේක මේ දාන කතාව පිළිබඳ බොහොම සෑහළු කතාන්තරයක් අපි මේ නිදසුනක් හැටියට ඉදිරිපත් කරනවා. මේ සීහ සේනාපතිය බොහොම ශ්‍රද්ධාවන්ත බොහොම දානපති කෙනෙක්. එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විමසනවා සක්කානුකෝභන්තේ සම්දිස්තිකන් දාන ඵලං සංඥාපේති. ස්වාමී සම්දිත්තික ඥානඵලයක් දක්වන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් ඥානඵල දානානිසංස කියනකොට පරලෝක පිළිබඳවනේ කියන්නේ. ඒක නිසා මේ වෙන්නේ නැති සීල ඥානපති කියන්නේ විශේෂයෙන් අහන්නේ. මේ සම්දිත්තික වශයෙන් මේ ජීවිතයේදී මම දකින්න පුළුවන් විදිහේ දානානිසංසයකුත් තිබෙනවාද? කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ප්‍රශ්න කළා. බුදුරජාණන් වහන්සේගේ අවස්ථාවේ සම්දිත්තික දානඵල හතරකුයි සම්ප්‍රායික මරණින් මතු දානඵලයකුයි කියන මේ විදිහට ආනිසංස පහක් ප්‍රකාශ කළා. ඒ සම්දිත්තික දානඵල හතර දායකෝ සීහ දානපති බහුනෝ ජනත්ත පියෝ හෝති මනාපෝ සීහ මේ දායක දානපති දායකයා බොහෝ දිනාට ප්‍රියමනාප කෙනෙක් වෙනවා ඒක පළමුවෙනි සම්දිස්තික දානපලය මේ ජීවිතේදී මම දකින්න පුළුවන් දානානිසංසය දායකෝ සීහ දානපති දායකන් සීහ දානපති සන්තෝෂප්පුරිසා භජන්ති යහපත් සත්පුරුෂයෝ මේ දායක දානපතියාව අසුරු කරනවා ඉතිසද්දෝ අභුග්ගජති තුන්වෙනි කාරණිය දායක දාන ප්‍රතිපල පිළිබඳව හොඳ යහපත් කීර්තිරාවයක් ඇති වෙනවා. ඊළඟ හතරවෙනි ආනිසංසය හතරවෙනි දාන ඵලයේ ප්‍රතිය දානපති යඤ්ඤදේව පරිසංගෝපසංකමති අධිකත්‍ය පරිසංගෝප බ්‍රාහ්මණ පරිසංගෝප ගහපති පරිසංගෝප සමන පරිසං විසරදෝ උපසංකමති අමංකු භූතෝ මේ දානපති දායකයා යම් කිසි පිළිකක් ක්ෂත්‍රිය හෝ වේවා බ්‍රාහ්මණ හෝ වේවා දූපති හෝ වේවා ශ්‍රමණ හෝ වේවා යම් කිසි පිළිකක් සබාවක් දෙලෙන්නකොට විසරදව බය නැතිවම මොහොතම ලැබෙනවා. මෙන්න මේ කියපු දාන දානානිසංස හතර දානඵල හතර අත්දකින්න පුළුවන් කෙනෙකුට කියලා ඒ විදිහට ඒක නිසා ඒක සම්දික්කයි. ඊළඟට පස්වෙනිව තව නොයසු ප්‍රශ්නයක් වශයෙන් තව පස්වෙනිව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. තවත් මේකට ඒ සීලසේනපතිගේ සියසිත දුණු සතුට වෙන්න වෙන්නේ නැති දායකෝ සිය දානපති කායස දේදා පරම්මරණ සුගතින් සත්සං ලෝකං උපද්දති ඒ දායක දානපතියා කයදිදී ඒ මරණයෙන් මත්තේහි සුභකීහි උත්පත්තිය ලබයි කියලා. අන්න ඒ අවස්ථාවේ මේ සිය සිය සේනාපති ප්‍රකාශ කරනවා. අන්න ඒ ප්‍රකාශනය අපිට මෙතෙන්දි වැදගත් වන්නේ යාන්මානි බන්තේ භගවතා චත්තාරි සම්දික්ඛිකානි දානපහානි අක්ඛාතානි නාමිත භගවතෝ සද්ධාය ගච්ඡාමි අහංපේතානි ඥානාමි යංචකෝ මං භන්ති භගවායෝ මා දායකෝ සිය දානපති කායස වේදා පරම්මරණ සුභකින් සග්ගං ලෝකං උප්පජ්ජති इति ඒතහං නජානාමි එච්චච පනහං භගවතෝ සත්‍යය ගච්ඡාමි. ඒ කියන්නේ සීලේනාපත්‍ය ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් යම් සම්දික්ක උදාන බල හතරක් ප්‍රකාශ කළාද මේ ජීවිතයේ අදාළ දාන බල ප්‍රකාශ හතරක් ප්‍රකාශ කළාද ඒවා පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මම මේවා විශ්වාස කරන්නේ භාග්‍යවත් අන්තිේතානි ජානාමි මම ඒවා ප්‍රත්‍යක්ෂයෙන් දන්නේ නිසා ඒකතර මම ප්‍රත්‍යක්ෂයෙන් දන්න නිසාමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් විශ්වාස නොකරන්නේ. ඒක දැන් ගැඹුරින් හිත හේතු කාරණය. ඊළඟ අන්තිමට කියන්නේ යම් කිපන මේ භාග්‍යතුන් වහන්සේ නමුත් භාග්‍යතුන් වහන්සේ මේ සම්ප්‍රායික මරණින් මතු දානපලයක් ගැන යම් ප්‍රකාශයක් කළාද ඊතාන් නජාන ඒක නම් මම දන්නේ නැහැ. ඉක්කිතපන භගවතු සද්ධාය ගච්ඡා. ඒ මම දන්නේ නැති නිසා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ ගැන විශ්වාස කරනවා. ඔන්න දැන් පේනවා ඒකට අපි අර කලින් කියාපු මූල ධර්මය යම් කිසියක් පිළිබඳව ප්‍රත්‍යක්ෂ ඥානය ඇද්ද එතනට ශ්‍රද්ධාවක් අනවශ්‍යයි. ශ්‍රද්ධාවක් අනවශ්‍යයි කියන්නේ. අපි සාද ප්‍රත්‍යක්ෂ ඥානය තියෙන නිසා, දන්නේ නැති නිසා ඒ ශ්‍රද්ධාවක් ඇති කරගන්න. විශ්වාසයක් කරගන්න. දන්නවනම් දන්නවා. එතකොට අන්නේ බෞද්ධයේ ප්‍රත්‍යක්ෂ ඥානයක් නැති තැන තමයි ශ්‍රද්ධාවට ඉඩ ලැබෙන්නේ. ඒක නිසා තමයි අර පස්වෙනි කාරණේ පිළිබඳ ශ්‍රද්ධාව මුල් කාරණා පිළිබඳ ශ්‍රද්ධාවක් අවශ්‍ය නැහැ. ශ්‍රද්ධාවක් නැතුව නම් මම ඒක දන්න නිසා මේ බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාවක් නැති. අන්නේ මේ මේ මූල ධර්ම දැන් අපි ඉලි කරගත්තා නම් මේක ප්‍රයෝජනෙ ගන්න හොඳ ධම් ගැට ගාථා ධම්මපදයේ තියෙනවා. මේ ධම් ගැට තියෙන පරිදි කියනවා නෙවෙයි මේ අපේ මාතෘකාවට අදාළ ගාථාවක් නිසා. අස්සද්දු අපතන්‍යෝච සංදිච්ඡේදෝච යෝනරෝ අතාව කාසෝ වංකාසෝ සරි උත්තම පුරිසෝ මේ අරහන්ත වර්ගයේ වෙන ගාථාවක්. මේ ගාථාවේ මේ විදිහේ ගාථාවලට කියන්නේ ශ්‍රේෂාර්ථවත් ගාථා කියලා. ශ්‍රේෂාර්ථ කියලා කියන්නේ සමහර වචන කියනවා දෑරුත් එහෙම නැත්නම් දෙවිඩියරුත් අර්ථ කීපයක් ඇති පද තියෙනවා. කාව්‍ය අලංකාරයක් වශයෙන් සමහර විට යොදනවා මේ දහම් ගැට ගාථා ආදී දහම් ගැට කවියමක් තියෙනවා. බැලු බැලමට මේ කියනකොට මේ පිටින්ම ධර්ම විරෝධය ගැනක් කියන්නේ. ඒ ඒක එක්තරා උපායක් කර මේ අසන්නාගේ ජීවන්නාගේ අවධානය යොමු කිරීමට. කුතුහලය යොමු කිරීමට. මොකද්ද මේ කියන්නේ කියන්නේ. බලනකොට ධර්ම විරෝධය දැනට මුලින් කියන්නේ. මේ ගාථාවෙත් එහෙමයි. දැන් අපි ගනිමු ඉස්සෙල්ලා ධර්ම විරෝධී අදහස මොකද්ද මේ මුලින්ම පසුපිට වෙන අර්ථය අකතඤ්ඤෝ කියන්නේ කළ ගුණ නොගන්න අසද්දෝ කියන්නේ ශ්‍රද්ධාවක් නැති අසද්දෝ ශ්‍රද්ධාවක් නැති අකතඤ්ඤෝ කළ ගුණ නොගන්න තනඤ්ඤෝච සංදිච්ඡේදෝච ඒවා ඉදින්න හතරකාසෝ සියලුම ඊට කඩ අවුරාගත්තු යෝනරෝ යම් නරයෙක් වේද යම් මිනිසෙක් වේද සරි උත්තම කෝරිස ඒ තැනත් තමයි උතුම් පුරුෂයා සමහර විට මේ කාර්යය හැටියට ඒක ඇත්තක් වෙන්න පුළුවන් කොහොම නමුත් මේ මෙතන කියන්නේ මේ අරහත් ඇත්ත වශයෙන් මේ දාතාව රහතන් වහන්සේලා පිළිබඳව ගාථාවක්. නමුත් බැලු බැලමට මෙතන කියන්නේ මේ ජීවල් දින පොරක් පිළිබඳව. මේක මේ ශ්‍රේෂාතේ මේ එක ශ්‍රේෂාතය. දැන් මේකේ අර ගැඹුරු අර්ථය අපි බලමු ධර්මානුකූල අර්ථය. අකතඤ්ඤය කියලා කියන්නේ අකත කියලා කියන්නේ අසංකතියමයි. නිවනට නම. අකතං අසංකතං කියලා හැම තියෙන්නේ. ඒක නිසා අකතඤ්ඤය කියලා කියන්නේ ඒ නිවන, ඒ අසංකත తত্ত্বය දැනගත් ප්‍රත්‍යක්ෂ ඥානින් දැනගත් අකතන්නේ. අකතඤ්ඤ ඊට අසද්දෝ. ඒ ප්‍රත්‍යක්ෂ ඥානින් දැනගත්තු නිසාම ශ්‍රද්ධාවක් නැති. ඒක අපි ඒ වැඩි තේරුම අපි පස්සට ගමලා ඉස්සෙල්ල ගාථාවේ මේ දෙවෙනි අර ගැඹුරු අර්ථය ගත්තොත් මෙහිමයි. අස්සද්ධෝ කියන්නේ ශ්‍රද්ධාව අනවශ්‍ය. මෙතෙන්දී අපිට කියන්න සිද්ධ වෙනවා ශ්‍රද්ධාව නැති නෙවෙයි නැති හැටියට නෙවෙයි මෙතන පරිවර්තනය කරන්න වෙන්නේ. ශ්‍රද්ධාව අනවශ්‍ය. දැන් අපි අර සීහ දේනාපතිගේ ඒ කතාවෙන් මතු කරගත්තු ධර්ම න්‍යාය අනුව අත්ත වශයෙන් අකතඤ්ඤු කියන දෙවෙනි පදේ තමයි අපිට ඉස්සරහට ගන්න වෙන්නේ. ඒ කියන්නේ අකතඤ්ඤු නිසාමයි අසද්ද වෙන්නේ. ඒ කියන්නේ මේ අසංකත ස්වභාවය අසංකත ධර්මය කල්තබාම ප්‍රත්‍යක්ෂයෙන් දැනගත්තු නිසාමයි ශ්‍රද්ධාවක් අනවශ්‍ය රහතන් වහන්සේට. අන්නේ අර්ථයෙන් රහතන් වහන්සේට මෙතන අස්සද්දෝ කියන පදේ යොදලා තිබෙනවා. එතකොට අසංකත නම් වූ ඒ අකත නම් වූ නිර්වාණය දැනගත් ඉනිසාම ශ්‍රද්ධාව ශ්‍රද්ධාව අනවශ්‍ය වූ ශ්‍රද්ධාවෙන් වැඩක් නැති අස්සද්දෝ අනිත් පදත් ඒ විදිහට තව ගැඹුරු අර්ථ වලින් දක්වනවා. අසද්දෝ අගතඤ්ඤෝච සංදිච්ඡේදෝ කියලා කියන්නේ අත් වශයෙන් සංසාර සංගිය සිඳලන්නේ. ඊළඟ දින අදහස නෙවෙයි සංදිච්ඡේදෝ සංසාර සංඛ්‍ය මෙතන අර වට්ටුපච්ඡේදෝ ආදී වශයෙන් එහෙම දක්වන ඒ සංසාර වට්ටය ඒ සංසාර සංඛ්‍ය දිඳගන්නේ. සංදිච්ඡේදෝ යෝනරෝ සතාවකාසෝ නැවත උත්පත්තියට ඇති ඉඩකඩ අවුරාගත් ඒ සියලු කර්ම බීජ ඒ චීන බීජ ආවිරුද්ධ ඡන්ද ආදී වශයෙන් කියන විදිහට ඒ කර්ම බීජ නැති කළා වූ අන්න ඒ බඳු ඒ පුද්ගලයා ඇත්ත වශයෙන්ම උත්තර පුරුෂයෙක් අන්න එතකොට ඒ රහතන් වහන්සේ පිළිබඳවයි. දැන් මෙතන අපිට පැහැදිලි වෙනවා මේ අසද්දෝ කියන පදය මේ රහතන් වහන්සේ දෙදලා තියෙන හරියට අර අසීකෝ කියන පදේ වගේ. දැන් රහතන් වහන්සේ පිළිබඳව දෙන අසීකෝ කියලා පදයක්. දැන් සීක කියලා කියන්නේ හික්මන කියන අර්ථයෙන්. සෝවාන් ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගයට හරියට වැටිලා නිර්වාණය රහත් වීම දක්වා උත්සාහ කරන ආර්ය පුද්ගලයා හඳුන්වන පදයක් තමයි සීකෝ. සීක කියන වචනේ බලාගෙන අසීක කියන පදේ එහෙම පරිවර්තනය කළොත් කියන්න වෙන්නේ නොහික්මන තැනක්. නමුත් රහතන් වහන්සේ නොහික්මන තැනක් නෙවෙයි. හික්මීම අවසාන කළ හික්මීමෙන් වැඩක් නැති. හික්මීම ඒ පිළිබඳ කටයුතු අවසාන කළ. 아무තෙන් හික්මෙන්ට අවශ්‍යතාවක් නැති. අනිත් අර්ථයෙන් අසීකෝ කියන පදේ යදන රහතන් වහන්සේ. අනිත් වගේම තමයි මෙතනත් මේ අස්සද්දෝ කියලා යදලා තිබෙන්නේ. අස්සද්දෝ අකතඤ්ඤෝ. එතකොට මෙතන මේ අකතඤ්ඤෝ කියන එකට අපි අර කලින් සඳහන් කළ අසංඛතිය පිළිබඳ මේ ජීවිතයේදී රහතන් වහන්සේ කල්පදාන අරහත් ඵල සමාධියදී ඒ භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් ඒ අසංකතය දැනගත්තා. ඒ දැනගත්තු නිසාම තමයි අන්න ඒක නිසා තමයි ප්‍රකාශ කළේ මේ මේක මහා ආශ්චර්යමත් දෙයක් මේ ධර්මයේ පිළිබඳව මක් නිසාද මේ නිර්වාණ ප්‍රත්‍යක්ෂය පිළිබඳව මහා ආශ්චර්යමත් ධර්ම ධර්මතාව කුමක්ද සම්දිත්තික වූ මේ මේ ජීවිතය හා සම්බන්ධ දේවල් පමණ පිළිබඳව පමණක් නෙවෙයි සම්ප්‍රායික තත්ත්වයක් පිළිබඳවත් මරණ මතු තත්ත්වයක් පිළිබඳවත් විශේෂ ප්‍රත්‍යක්ෂ ඥානයක් ලබා ගැනීමේ ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන මේ නිර්වාණ නාමය භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය. මරණින් මතු භවයක් නැති බව මෙලොවදීම දකින සත්‍යයක් නේ කියන්නේ. භව නිරෝධෝ නිබ්බාන. එතකොට මේ එකම අසංකත ධාතු. අන්නේ නිසා තමයි අර අර ධාතාව ඉවර වෙන්නේ. පහන් සුතේ සබ්බ භවයන් කාදීනෝ. සියලුම භවයන් මේ රහතන් වහන්සේලා සියලු භවයන්ගෙන් මිදුණා. පහන් සුතේ සබ්බ භවයන් කාදීනෝ. දැන් එතකොට මේන් අපිට පැහැදිලි වෙනවා මේ මේ සෞපාදිශේෂ අනිබ්බාන ධාතු අනුපාදිශේෂ අනිබ්බාන ධාතු කියලා මේ දෙකක් තිබුණාට මේ අනුපාදිශේෂ අනිබ්බාන ධාතුව කියලා කියන්නේ රහතන් වහන්සේගේ මරණින් මතු ගිහිල්ලා පදිංචි වෙන සදාකාලික තත්ත්වයක් නෙවෙයි. ඒ වගේම අමරණීය තත්ත්වයක් නෙවෙයි. නිර්වාණය අමෘතත්වයේ මෙලොවදීම අත්දකිනවා. ඒක නිසා තමයි අමතං පරිභුංජති. රහතන් වහන්සේලා අමෘතය අනුභව කරනවා. අරහත්ඵල සමාධියට සම්බන්ධිලා. ඒ වගේම අර මරණ අවස්ථාව වහම ඒක ඉදිරිපත් කරගෙන අමෘතය වළඳන අතරේ අර මාරේ අර මේ හිමිට මේ ශරීරය අහක් කරගන්න. එතකොට මේකට ඕනනම් ගිනි තියා ගන්නත් පුළුවන්. හරියට වෙන කෙනෙකුගේ ශරීරයට ගිනි තියන්නවා වගේ. එතකොට ඒ වගේම දැන් අපි එතකොට මේ ධර්ම ඉතාමත්ම ගැඹුරු කොටසකට මේ ඇවිල්ලා තිබෙන්නේ මේ සංකත අසංකත කියන පද දෙකක් යමක් කියන්න ගැනත් යමක් කියන්න සිද්ධ වෙනවා. අපි ගියවර දේශනයේදී ප්‍රකාශ කළා අර ලෝකයේ ලෝකයා සාමාන්‍යයෙන් මහා පරතරයක් හැටියට ඇතැයි සැලකන ඉතිර මෙතර කියන පද දෙකක් ලෞකික ලෝකෝත්තර කියන පද දෙකක් පිළිබඳ එක්තරා අමුතු විදිහේ විවරණයක් අපිට කරන්න සිද්ධ වුණා. සාමාන්‍යයෙන් ඉතිර මෙතර ලෞකික ලෝකෝත්තර කියන මේ පද පිළිබඳ පරතරයක්. මේක කියා පරතරය කියන වචනේ අහනකොට ඇහෙනකොටම කෙනෙකුට හිතෙන්නේ කාලයක් අවකාශයක් පිළිබඳ යම් කිසි විශාල විශාල පරිච්ඡේදයක් එතනින් පේනවා. විශාල පරතරයක් වෙනවා. නමුත් අපි මේ මේ ඊතර මෙතර අතර පරතරයක් ලෞකික ලෝකෝත්තර අතර පරතරයක් අප උපමා කළේ බුදුරජාණන් වහන්සේගෙන් අවතර ලැබුණේ මේ නෙළුම් උපමාවෙන්, පියුම් උපමාව මාර්ගයෙන් අර නිලුම් පොළේ තියෙන පිළිබිඳුවයි. එතකොට නිලුම් පොළේ ඉඳලා පිළිබිඳුවට යම් දුරක් වේද? අන්න එපම එපමණම දුරක් තමයි එතරක් නිතරක් අතර තියෙන්නේ. ලෞකිකයත් ලෝකෝත්තරයත් අතර තියෙන්නේ. අන්න ඒක නිසා තමයි දැන් වෙනත් අර්ථයකින් කියනවා නම් මේවා සමහර විට මේ නිකන් තර්ක කියලා හිතන්න පුළුවන් නමුත් ගැඹුරින් කල්පනා කිරීමට හොඳ අවස්ථාවක් අර යක්ෂ පාරං අපාරං වා පාරාපාරං නිවිජ්ජති කියන අර ධම්මපද ගාථාව බැලු ගන්නට මහා අවුල් විදිය ගාථාවක් රහතන් වහන්සේට ඉතරත් නෑ මෙතරත් නෑ ඉතර මෙතර දෙකමක් නෑ අන්න ඒ බඳු ඒ ගාථාවලින් අපිට පේන්නේ රහතන් වහන්සේ මෙතරින් පමණක් නෙවෙයි ඉතර උනේ මෙතර ඉතර දෙකෙන්ම ඉතර උනා මෙතරින් පමණක් නෙවෙයි රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා ඉතර උනේ මෙතර ඉතර දෙකින් ඉතර උනා ඒ කියන්නේ ද්වේතාරු ඉක්මුවා සංකතය අසංකතය ගැන තේජියක් කියන්න සිද්ධ වෙනවා සංකතය හරියට මල් රටාවක් වගේ යම්කිසි මල් රටාවක් සකස් වෙලා තිබෙන සංහා ලාටුව ලාටුව එහෙම නැත්නම් ලේපේ ලාටුව ඉවත් කරලා අපි මෙතන ගන්නු මේ මේ ඉහිපිටමාර භාවය නැමැති මේ සංකතය මේක සකස් වෙලා තියෙන සංහා ලාටුව වෙනුයි දික්ටි පටලැවිලි ඒ දික්ටි ඒ දික්ටි පටලැවිලි දේරුව ඊළඟට මාන ගැට ඉහළට යනොත් අන්න ඒ අවස්ථාවේ අර සංකතේම අසංකත බවට පත් වෙනවා එතකොට එකම මල් රටාව. මේක කියන තණ්හාලාපේ හොදලා හැරෙන්න විච්ඡුකට ලැබිලා බේරලා මානකට ලිව්වාම ඒකම අසංකතිය වෙනවා. ඒකම තමයි භව නිරෝධය. දැන් නම් ඒ විදිහේ බලනකොට අපි අර මේ නිබ්බාන කියන මේ නිවීම කියන වචනයම ගැන තවදුරටත් කල්පනා කරලා බලුවාම මේ බුදුරජාණන් වහන්සේ අර බුද්ධ පරිනිර්වාණය පිළිබඳව වදක්වන්නේ අර අර ඉගෙනීමක් ඒ වගේම තවත් හොඳ අවස්ථාවක් තිබෙනවා මේ බුදුරජාණන් වහන්සේම උදාන ගාථා උදන්නෙනු පීති වාක්‍ය ප්‍රකාශ කළ එක්තරා අවස්ථාවක් සඳහන් වෙනවා උදාන පාළියේ අගටම කියවෙනවා දබ්බමල්ල පුත් මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳ. මේ දබ්බමල්ල පුත් මහ රහතන් වහන්සේ මහත් ඉර්ධිමත් රහතන් වහන්සේ කෙනෙක් විශේෂයෙන්ම තේජෝදාස සමාපත්තියෙන් යම් යම් අපංකම් කර ආශ්චර්යමත් රහතන් වහන්සේ නම මේ රහතන් වහන්සේගේ පරිනිර්වාණයත් එක්තරා විදිහක ආශ්චර්යමත් දෙයක්. උන්වහන්සේ පිරිනිවන් පෑමට කාලය, ඒ කියන්නේ ජීවිත අවසාන ඒ කාලය ආවම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙන්න පරිනිබ්බාන කාලෝදානි මේ සුගත මගේ මේ පරිනිර්වාණ කාලය ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ කියලා, සූතන් වහන්සේ කියලා ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ පිරදුන පිළිතුර යසදානිකං ගබ්බා කාලං මඤ්ඤති. යම් යම් වැඩයකට සුදුසු කාලය නම් ඒ වැඩේ කරන එකයි තියෙන්නේ. ඒ කිව්වා විතරයි ඊළාට ගබ්බමල පුතුම හරතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පැවිදිුණු කරලා අහකට පැන නැගිලා තේජෝ දාත සමාපත්තියට සංවැදෙන එයින් නැගිටලා පිරිනිවන් පෑවා. ඊළඟට මේ ශරීරය අර ගිනිගත්තු ශරීරය අහසෙම පරයන්කින් ඉඳගෙන ඊ ආදාහණය කරගත්තේ. ඒ දැල්වෙන ශරීරයෙන් අලුතිරි උනේත් නෑ දැලිතිරි උනේ. ඒකයි විශේෂත්වය. අලුතිරි උනේ නෑ දැලි දැලිතිරි උනේ. කිසිම දෙයක් ඉතිරි උනේ. මේක එතකොට මේ නිබ්බාණය පිළිබඳව අපි මේ ප්‍රකාශ කරන අදහස් වලට හොඳ නිදසුනක් නිසා වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී හොඳ වටිනා ගාථාවක් ප්‍රකාශ කළා උදාන ගාථාවක්. අබේධිකායෝ නිරෝධි සංඥා වේදනා සීති භවින්සු සබ්බා සංඛාරා රූප සමින්සු විඥාන අත්තං අගම කය දිදීගේ අබේධිකායෝ නිරෝධි සංඥා සංඥාව නිරුද්ධ විය වේදනා සීති භවින්සු සබ්බා සියලු වේදනාවෝ සීති භාවයට සිතිල් භාවයට පත් වූවා පත් වූවා සංඛාරා රූප සමින්සු සංස්කාරයෝ සංසිඳුනා විඥානං අත්තං අගම විඥානය අත්‍යයට ගියේ කෙලවර විය තවත් ඉතිරි දෙයක් නැහැ මෙතන. ඊළඟට මේ සිද්ධිය කොයිතරම් වැදගත්ද කියතොත් මේ සිද්ධිය සිද්ධ වුණේ වේළුවනාරාමේ සතිගහනුවර වේළුවනාරාමේ ඊළඟට බුදුරජාණන් වහන්සේ සරත් නුවර දෙවැඩි අවස්ථාවේදී කිසි සංඝයා වහන්සේ කෙනෙක් අහපු ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නේ තමන් වහන්සේ නෙවෙයි. ඒ සංඝයා වහන්සේලා අමතලා මෙන්න මෙහෙම අපේ මේ දබ්බ මල්ල පුත්ත මේ විදිහට මේ පරිණවන්තයව මෙන්න මේ අලුත් ඉතිරි වුණේ නැහැ, ගැලි ඉතිරි වුණේ නැහැ කියලා ඒ ඒක සූත්‍රයක් වශයෙන් ප්‍රකාශ කරලා අදදී ඒක අදදී තවත් උදාහරණ ගාථාවක තවත් ප්‍රීතිවාක්‍ය දෙකක් ප්‍රකාශ කළා. ඒ කියන්නේ අයෝඝන හතස් වේව ජලතෝ දාස වේදසු අනුපුබ්බෝ ප්‍රසංසස්ස යථා ඥායති ඥායති ගති එවං සම්මා විමුක්තානං කාම බන්ධෝගතාරිණං පඤ්ඤාතේතුම් ගති නත්ති පත්තානං අචලං සුඛං අයෝඝන හතස් වේව ජලතෝ දාස වේදසු මේ මුල් පදේ ගැන ටිකක් පොඩි ගැටලුවක් තිබෙනවා ඔය අටුවාවල එහෙම තෝරලා තියෙන්නේ. අර්ථ දෙකක් දීලා තිබෙනවා. එක අර්ථයක් අයෝගන හතස්ස කියලා කියන්නේ අටුවාචාරින් වහන්සේ කියනවා මේ කම්මලක කිනිහිරෙනුත් නිතියෙනුත් යම් කිසි යකඩයක් යකඩාදී යම් කිසි ඉලෝල භාජනයක් කලනකොට එයින් පැනගුණු ගින්න. ගින්න හෝ එහි සද්දේ හෝ අනුක්‍රමයෙන් නිරියාමක මේ ඉස්සර අපි අර්ථය කියන්න සිද්ධ වෙනවා අයෝගන හතස්සේව ජලතෝ ජාත වේදසෝ අපි ඉස්සෙල්ලා මේ පිළිගත්තු අර්ථය අපි අපිට මෙතෙන්දී අභිමත අර්ථය අපි ඉස්සෙල්ලා ඉදිරිපත් කරනවා. අයෝධන හතස්සේව ජලතෝ ජාත වේදසෝ කම්මලගේ තලනු ලබන එහෙම නැත්නම් ගිනිගත්තු යකඩ ගුලියක් යකඩ පිටක් මේ දැල්වෙන්නා වූ ගින්න කිය ගින්න අනුකුබ්බෝග සංතස්ස අනුක්‍රමයෙන් අනුපිළිවෙලෙන් ක්‍රමක්‍රමයෙන් නිවිදිය විට අනුකුබ්බෝග සංතස්ස යථාන ඥායතේ ගති යම්සේ ගිය ගිය තැන දැනගතු නොහැකේද ඒවන් සම්මා විමුක්තාන එසේම මනරින් විමුක්ත වූ සම්මා විමුක්තාන කාමපන්තෝපකාරිණං කාම බන්ධන වලින් නම් වූ ඒ ජල පහරින් සැඬ පහරින් ඊතර වූ සාමන්දෝපකාරිණං ඒ රහතන් වහන්සේලාගේ පඤ්ඤාපේතුන් ගති නැති පැනවීමට පිරුණු කිරීමට ගිය මඟක් නැත සත්‍යානං අචලං සුඛං. මක්නිසාද මේ අචල නම් අචල සුඛය. මේ අචල වූ නොසෙල්වන් නොසෙල්වන්නා වූ නිර්වාණ සත්‍යයටපත් වූ ඒ රහතන් වහන්සේලාගේ ඒ අවසාන අවස්ථාවේදී ගිය මඟ දෙකගත නොහැකි. ඒකෝර මෙතන අර ප්‍රශ්නයක් විදිහට අපි ප්‍රකාශ කළේ අර මුල් ගාථා පදයේ පිළිබඳවයි අටුවාවේ විවරණය දෙකක් දෙනවා. දෙනවා. එක විවරණයක් තමයි අපි අත් ප්‍රකාශ කළ ආකාරයට කම්මලක සීරණුත් ඒ යකඩ මේ මිටියනුත් තලනු ලබන යම් කිසි ලෝක භාජනයකින් පෑන නැගින ගින්න ඒක ඒ ඒක භාජනය සම්බන්ධ ගින්නත් එහෙම නැත්නම් ඒ ගින්න ඒ සද්දය හෝ ක්‍රමක්‍රමයෙන් සංසිඳිය ගියාම ඒක කොහේ ගියාද කොයි පැත්තට ගියාද කියලා දැනගන්න බැරි වෙන්නේ යම්සේද කියලා අන්නේ විදිහටයි අටුවාචාරින් වහන්සේ තෝරන්නේ ඊළඟට ඇතම් කෙනෙක් මෙසේද කියත් කියලා. සමහර විට අටුවාවේ වෙන ආයේ අදහසුත් ගන්නවා. ඒ චිත්වාද වශයෙන්. ඇතම් කෙනෙක් මෙන්න මෙහෙමත් කියනවා කියලා තවත් තේරුමක් දෙනවා. ඒ කියන්නේ අයෝග කලනු ලබන යකඩ යකඩ ගුලියක් කියන අදහසක් දෙනවා. අපි මේ අර්ථ දෙකටම වඩා ටිකක් වෙනස් ආකාරයෙන් මෙතෙන්දි තේරුවේ. ඒ කියන්නේ මේ කම්මලක කලනු ලබන යකඩයක යකඩයක් ගැන නෙවෙයි මෙතන මේ කියන්නේ ඇත්ත වශයෙන්ම මේ යකඩ යකඩයක් නිවියාම ගැන නෙවෙයි. මෙතන මේ මේ අයෝගන අදහස කියන එක උපමාවක්. අර ඉව කියලා මෙතන ගන්න තියෙන අටුවාව කියන්නේ ඒව කියලා අරගෙන තියෙන එතන නමුත් අයෝදන හතක් සේව ජලතෝ ජාත වේදසෝ මේ කියන්නේ අර ගිනි දැල්ල දැල් වෙන්නා වූ ගින්නක් දකිනකොට ඒ ගිනි දැල්ල පිළිබඳ යම්කිසි ඝන සංඥාවක් කෙනෙකුට ඇති වෙනවා මේක හරියට නිකන් ඇත්ත වශයෙන්ම ද්‍රව්‍යමය දෙයක් හැටියට ගිනි ලොකු ගිනි ගිනි වලයක් දිහා බලුවම පේන්නේ අර ගිනි දැල් අන්නේ අදහස මේ අයෝදන හතක් කියන එක පෙන්වු කරන්නේ ඒ කියන්නේ රතු යකඩ ගුලියක් වගේ දැරිවෙන්නා වූ ගිනිමැලයක්. එතන සෙය්‍යෝ අයෝගුලෝ බුද්ධෝ සත්ත්ව ආදී සිතූපම ආදී ධම්මපද ගාථාවල ඒ උපමාව සමහර විට සඳහන් වෙනවා. ගිනිගෙන දිලියන අධිසි පුදුම ඒ කියන්නේ ගිනි දැල්ලක් වගේ ගිනි ගිනිගෙන දිලියන්නා වූ යකඩ ගුලියක් ගිලීම නැණවි කියලා අර දුෂ්චීලත්වය ගැන ප්‍රකාශ කරනකොට දැක්වෙනවා අන්න ඒ ගාථාව එතන අර ඒ රත්තු ඒ ගිනිගත්තු යකඩ ගුලිය ගිනි දැල්ලකට උපමා කරලා. මෙතන ගිනි දැල්ල යකඩ ගුලියකට උපමා කරනවා. මෙතන සැකයක් තියෙනවා නම් එක්ක ඒක අනුව විශ්ලේෂණය ගන්න පුළුවන්. ඒ කියන්නේ අර ගිනි ගිනි ගුලිය ගිනි දැල්ලකට උපමා කරලා තියෙනවා අර ධනපද ගාථාවේ. සෙයෝ අයෝ ගුලෝ බුද්ධෝ රත්තුණු යකඩ ගුලියක් ගිනි දැල්ලක් නැණි රත්තුණු යකඩ ගුලියක් ගිනිම නැණි කියලා ඒ පදේ මෙතන කියවෙන්නේ අර ජලතෝ ජාතකෝ විසවර මහා දැල්වෙන්නා වූ ගිනි දැල්ල ඒ පිළිබඳව ඇති වෙන ඝන සංඥාව අන්න අර වගේ. එතකොට මෙයින් අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේ මේ උදාන ගාථා තුනක්ම මේ ගද්දමල්ල පුත් මහරහතන් වහන්සේගේ පිරිනිවන් පරිනිර්වාණය පිළිබඳව ප්‍රකාශ කිරීමක් නිසාද මේ නිබ්බාන කියන එක නිවීමක් මේ වුණාට පස්සේ යන තැනක් නෑ මේක. අනිකුත් අයගේ ශරීරවල අලු වෙනම ඇතිරි වෙනවා. එතකොට ටිකක් හරි කෙනෙක් හිතා ගන්නවා මෙන්න මෙහෙම ගම් කිරිදයක් ඉතුරු වෙනවා කියලා. නමුත් මේ ගබමලකුත් මහ රහතන් වහන්සේ නියම විදිහට අර තේජෝදාස සමාගම කියන පාඩමක් උගන්වනවා වගේ අන්තිමට දැලිත් නෑ අලුත් නෑ. අන්නේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ පීති වාක්‍ය ප්‍රකාශ කළේ මේ භව නිරෝධයමයි නිර්වාණය. මෙතන අමුතුවෙන් එකතු කරගන්න සදාකාලික නිබ්බාණයක් මෙතන නෑ. අමරණීය නිබ්බාණයක් මෙතන නෑ. අන්න ඒ විදිහේ දැන් ඒ අටුවාවලත් ඒ සමහර විට ඉඳහිట్లా මේ නොයෙකුත් ආකාරයෙන් මතු කරන මේ තර්ක මේ කාලෙත් අහන්න ලැබෙන බොහෝ විට. මේවන ගැන ලියන ලේඛකින් නිවන ගැන දේශන දේශකින් බොහෝ විට ප්‍රකාශ කරන බොහෝ විට උපකාර කරගන්නවා මේ මෑතදී ඇති කරගත්තු යම් යම් උපමා ඒ උපමා දෙකක් විශේෂයෙන් නිතර අසන්ට ලැබෙනවා කියවන්ට ලැබෙනවා ඉබි ඉබි උපමාවයි ගෙඩි උපමාවයි මේ ඉබි උපමාවේ තියෙන්නේ ඔන්න ඉබ්බේ මේ වතුරට බැස්තාම මේ අර මාළුවෝ අහනවා මේ කොහෙන්ද ඉඳලාද ආවේ මම මේ ගොඩබිම ඉඳලා ආවේ ගොඩබිම කොහොමද කියලා ඇහුවාම කියනවා මෙන්න මෙහෙම මෙහෙමද කියලා මාළු අහනවා අර ගියේ ස්වභාවයන්. එතකොට ඉතින් හැම එකටම නැහැ නැහැ කියන්න වෙනවා. අර ගෙඩියක් මාළෙත් ඒ වගේ. ඒ මැඩිගෙන මේ වස්ත්‍රක දැක්කාම ඒ වස්ත්‍රෙම ඉන්නේ ඉස්ගෙඩියට ගොඩවිම තේරුම් කරන්න ගියාම අර නැහැ නැහැ කියන්න වෙනවා. එතකොට මේ මේ නැහැ නැහැ කියන කියන ඒක මේ මේ නිබ්බාණයට සම්බන්ධ කරන්නේ කොහොමද? අර අපි අර අරහත්ඵල සමාධිය පිළිබඳව දැක්වේ ඡේද පිටයි මේ විදර්ශන හැටියට දක්වන්නේ මේ දේශකින් ලේඛති. අපි අර ප්‍රකාශ කර අතිවිකේ සදායතන යක්ක නේව පඨවි නාබෝ ආදි වශයෙන් මෙන්න මෙහෙම ආයතනයක් තියෙනවා මේ ආබෝ පඨවි ආදී කිසිවක් නැති ඉරහඳ කාරකා නැති ඒ අපි ඒවා සාධක සහිතව පෙන්වුම් කළා ඒ ඒ සඳහන් වෙන්නේ රහතන් වහන්සේ මරණින් මතු ගිහිල්ලා ඇතුල් වෙන අමුතු අර කියන්න බැරි, ඉබ්බට කියා ගන්න බැරි, වැඩි දෙනෙක් කියා ගන්න බැරි 아무තු ලෝකයක් නෙවෙයි. ඒබඳු මේ විවරණ වලින් කෙරෙන්නේ මේ ධර්මයේ තිබෙන අර භව නිරෝධය පිළිබඳ ඒ අදහස, ගැඹුරු අදහස, ප්‍රතිච්ඡ සමුප්පාද ධර්මයේ ප්‍රතික්ෂේප වෙනවා. ආත්ම දේශනාව ප්‍රතික්ෂේප වෙනවා. අනාත්ම ධර්ම ප්‍රතික්ෂේප වෙනවා. ඒබඳු මේ දේශනාවලින් බොහෝ විට මේ නිර්වාණය පිළිබඳ ඉලක්කය ඉලක්කය යන වැරදි අවබෝධයක් තියෙනවා. බඩවත් අනවබෝධයකින් මේ බඳු මේ දේශනා කරන බවයි කියන්න වෙන්නේ. දැන් ඒකට මේ විශේෂයෙන් මේ ඒ බඳු මේ තර්ක ඉදිරිපත් කරන්නේ මේ නිර්මාණය උච්ඡේදයක් නෙවෙයි කියලා කීමට. උච්ඡේද වීමක් මෙතන උච්ඡේද වීමක් ගැන අදහසක් වැළැක්වීමටයි මේ විදිහේ සදාකාලික නිබ්බාණයක් මම පෙන්වන්න උත්සාහ කරන්නේ. නමුත් මේ බුදුචානන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා මම මේ භව නිරෝධය පිළිබඳව දේශනා කරන අවස්ථාවවලදී මට නොයෙකුත් අය සාස දෘෂ්ටිගතවය මට මේ අභූත භූත අභාටික්කණයක්. ඒ කියන්නේ අසත්‍ය චෝදනාවක් මට කරනවා. සමන වේරයිකෝ සමනෝ ගේතුම මේ සමන ගෞතමයන් මේ උච්ඡේදවාදී කිය සතු සත්‍යස්ස උච්ඡේදං විනාශං විභං පඤ්ඤති. මේ තිබෙන අත වශයෙන් තිබෙනා වූ ආත්මයක උච්ඡේදයක් ප්‍රකාශ කරනවා කියන. එබඳු අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ඒ උච්ඡේද වාදය පිළිබඳව තමන්ට නගන චෝදනාවෙන් ගැලවීමට කවදාවත් කිසිම ආකාරයකින් ශාස්ත්‍රීය වාදයට හේතු වෙන්නේ නැහැ. සදාකාලික නිබ්බාණයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරගෙන ඊළඟට ඒකෙන් දෙරින්න ගියේ නැහැ. ඒ වෙනුවට කලින් මොකද්ද? මේ පිළිබඳව මෙතන මේ ත්‍රිලක්ෂණ දේශනාවට සිටියොමු කළා. චතුරාර්ය සත්‍ය දේශනාවට සිටියොමු කරලා ඒ ප්‍රශ්නේ විසඳුවා. ඒක නිසා තමයි මට මෙන්න මෙහෙම අභූත චෝදනාවක් කරනවා මම නොකියන දේ එකයි මේ චෝදනාව කරන්නේ කියලා අවසන් කරන්නේ කොහොමද? සුභේචාහං ඒතරිච්ච දුක්ඛං චේව පඤ්ඤපේ දුක්ඛසක නිරෝධ නිරෝධං එදත් කලේ අදත් මම කරන්නේ මෙච්චරයි. දුකකුත් දුක්ඛ නිරෝධයත් පමණයි මම දේශනා කරන්නේ. සතහාගත කියලා ගන්න වෙන අමුතු සත්‍ය ආත්ම වශයෙන් ගත යුතු පුද්ගලයෙක්ව ඇතේ කියලා නෝයි මම ප්‍රකාශ කරන්නේ මේ දුක් ගොඩක්. සංසාරේ ආපු මේ අවිද්‍යාව අනුව ආපු දුක් ගොඩක් ඇති වෙලා ඊට ඒක ඒ අර උපාදානයේ අපහැරීම නිසාම මේ උපාදානයේ නිසාමයි මේ භවයක් ඇති වෙන්නේ. ඒකට උපාදානයේ නැති වෙන හැටි භව නිරෝධය තමයි. අන්නේ අනුපාදා පරිණාම වශයෙන් ඒ භව නිරෝධයේ අවස්ථාවේදී අර රහතන් වහන්සේ අර කිසිවක් අල්ලගෙන නැහැ. එතකොට යමක් අල්ලගෙන ඉන්නවා නම් තමයි අර හඳුන්වන්න පුළුවන් වන්නේ. ඒ ගණේකම බැරිහම ඒකට නමක් දෙන්න බෑ. එතකොට සමහර අවස්ථාවල මේ අර අතුවාවලක් තෝරනවා අර විදිහට අපඤ්ඤාත්තික භාවං ගත. එහෙම කනවන්නේ බැරි වුණාට කොහේ නමුත් කිය. අර අර ඉස්සෙල්ලා අපි අර කුරුල්ලන් ගිය මාර්ගය වගේ කොහේ නමුත් අපිට ඒක කියලා ගන්න බැරි දෝෂේ විතරයි. අන්න ඒ විදිහේ මේක පිළිදී ගුරුවරල තරකන කරනවා මේ හැම එකකින්ම කෙරෙන්නේ අර ධර්මයේ තිබෙන අර ප්‍රතිසමුත්පාද ධර්ම අනාත්ම ධර්ම ආදී ඒ ගැඹුරු අංශ ඒවා යටපත් වෙන ක්‍රමක්‍රමයෙන් ඒකම සක්කාය දිට්ඨිය වැඩෙන සංස්කෘත දෘෂ්ටියට බර වෙනවා. අන්න ඒක නිසා මේ නිර්වාණ මේ පිළිබඳ මේ දේශනාව ඉතාමත්ම ගැඹුරු අංශයකටයි අපි මේ මේ ප්‍රකාශ මේ විස්තර ටික ඉදිරිපත් කළේ. අදට කාලය අවසන් නිසා මෙසින් අපිට කරන එක්තාවතාව සම්මේලී සම්බදන්තු සම්පදන් සප්පේ දේවානිනෝදන්තු සබ්බදන් පස්සේ ප්‍රයත්තාවකාශ ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි